සදා බුද්ධ සම්පන්න පින්වත්නි හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ සසංතානය සකස් කරගෙන තුන් ධර්මය තමන්ගේ හිතෙන් නැగిලා යන විදිහට තමන්ගේ සිත සකස් කරගෙන කෙලෙස් දුරු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන සියලු දුක් ගිරන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගෙනයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ ධර්ම කරුණු එක රාශි කර ගැනීම නෙවෙයි. ඒ එකතු කරගන්න ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න ආකාරය සාකච්ඡා කිරීමයි. හැම ධර්ම දේශනාවක්දීම අවසානයේදී අපි මතක් කරනවා ඒක ප්‍රායෝගිකව යොදා ගන්න බැරි නම් පින්නත් අපි අහගන්න දේ තේරුමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තේරුමක් ඇති වෙන්නේ නැතුව නෙවෙයි නමුත් අපි ප්‍රායෝගිකව යොදා ගන්න ලොකු අදිස්ථානයක් අපි තුර තියෙන්න ඕනේ නැත්නම් එයින් අපිට ඵල ප්‍රයෝජන ලබා ගන්න අපහසුයි. හිත අකුසලයන්ගෙන් පිරිසුදු කරගන්න ඕනේ. අකුසලය තමයි හිත අපිරිසුදු කරන්නේ. මේ හිත පිරිසුදු කරගත්තොත් ඒ පිරිසුදු සිතකට තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් ඒකින්ද හිත අපිරිසුදු කරවන ධර්මතාවලින් හිත අයින් කරන විසුද්ධීන් සම්පාදනය කර ගැනීම සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා වේතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ආදී වශයෙන් තියෙන විසුද්ධීන් සම්පාදනය කරගැනීමේ ආකාරය පිළිබඳ සාකච්ඡා කරන දින කිහිපයක් තමයි මේ දවස්වල අපි සිද්ධ කරමින් ඉන්නේ. දිට්ඨි විසුද්ධිය ගැන කතා කරද්දී ඒ දිට්ඨි විසුද්ධියේහි නාම රූප වශයෙන් තමන්ගේ මේ ජීවිතය මම මගේ මගේ දරුවාය අම්මාය සහෝදරයාය කියලා ගත්ත ඒ කොටස් නාම රූප પરම්පරාවක් විතරය කියලා දැනෙන ගානට ඒවා තේරුම් ගන්න අවශ්‍ය කරන නුවණ ඇති ඒ සඳහා කරන විදර්ශනාව સિદ્ધ කරන්න සූදානම් වෙනකොට අපි දන්නවා ඒවායේ යථාභූත ස්වરૂපය හොයාගන්න ගියාම ඒ වාගේ හිත නවතින්නේ නැහැ. නවතින්නේ නැතුව වෙනත් තැන්වලට යොමු වෙනවා. ඉතින් ඒ ඒ මූලික වශයෙන් ඉදිරියට එනකොට අපි ටික ටික ටික ටික අවබෝධ කරගත යුතු දේවලුත් දැන් නාම પરම්පරාව පිරික්සලා එහි ලක්ෂණ දැනගන්න ඕනේ. ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ. රූප પરම්පරාව පිරික්සලා එහි ලක්ෂණ දැනගන්න ඕනේ. ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ. ඉතින් ඒ කාර්යත්වය තුල තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. හැඳලීම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇතිවීම නැතිවීම තුල අපි පිරික්සලා බලනකොට වෙනස් වෙලාමයි දැන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියවම නැති වෙන දේ නැවත ඇති වෙනවා නමුත් ඒ නැවත ඇති වෙන දේවල් වෙනස් වෙලාමයි ඇති වෙන්නේ අන්න ඒ වෙනස් වෙලා ඇති වෙන ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ එතකොට මේ වෙනස් වෙන දේවල් විපරිණාම බවට පත් වෙන හැම දෙයක්ම යමක් කැඩෙනවා නම් බිඳෙනවා නම් පළුදු වෙනවා නම් ඒවා දුක පිණිසම හේතු වෙනවා ඉතින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ වශයෙන් මෙහි බොහෝ දුක් ලක්ෂණයන් තියෙනවා මේ සංස්කාර පොදිය උපාදාන කරගැනීමෙන්. හරි අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ නාම රූප පරම්පරාවේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳවයි. අනාත්ම ලක්ෂණය අපි තේරුම් ගන්න ඕනේ. මොකද මේ විදිහට ඉස්සරහට යනකොට නාම රූප පරිච්ඡේද කරගෙන හරියටම ඒක යොදව ගන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව සංකල්ප හරියට වර්ධනය කරගෙන තබා ගැනීමෙන්. ඉතින් ඉස්සෙල්ලාම අද පූර්ව ධර්ම දේශනාව විදිහට අනාත්ම ලක්ෂණය ගැන සාකච්ඡා කරන අනාත්ම ලක්ෂණය කියන්නේ මොකක්ද කියලා ප්‍රායෝගිකව අපි අපි තුල ඇතිවිය යුතු හැඟීම සියලු ධර්මතාවයන් අනාත්මයි කියලා අපි තුල ඇතිවිය යුතු හැඟීම චේතනාව කෙටියෙන් කියනවා නම් හඳුනා ගැනීම හඳුනා ගැනීමට කියන සංඥාව කියලා. ඒකට අනාත්මාව උපදවා ගන්නට අපි ඒ පිළිබඳව දැනගෙන ඉන්න ඕන සංඥාව පුදවා ගන්න අනාත්මය කියන්නේ මොකක්ද කියලා. ඉන්නත් මේ අපි මේ ගෙවන ජීවිතයේ අපිට තියෙනවා පුංචි අදහස් වගේක්. ඒ තමයි මේ පවත්වා ගැනීමේ අදහසක් තියෙනවද නැද්ද ළඟ තියෙන දේවල් කියන්නේ මේ ශරීරය සිත මේ අනුන්ගේ ශරීර අනුන්ගේ හිත් මට ඕන හැටියට පවත්වා ගැනීමේ උත්සාහයක් අපි ළඟ තියෙනවද නැද්ද? නේද? අන්නේම උත්සාහයක් තියෙනවා අපි ළඟ. ඒ පිළිබඳව දැඩි පුළුවන් කියලා අදහසක් තියෙනවද නැද්ද? උත්සාහය කරන්නේ මට ඕන හැටියට පවත්වා ගන්න පුළුවන් කියලා ඒ වගේ උත්සාහයේ පුළුවන් කියලා හැඟීමක් තියෙන හින්දායි. උත්සාහය ගන්නේ පුළුවන් කියලා හැඟීමක් තියෙන හින්දායි. ඒක හින්දාම මම අනිත් අය කෙරෙහිත් කල්පනා කරනවා මට පුළුවන් නම් මේවා පාලනය කරගන්න මට පුළුවන් නම් මේ විදිහට ජීවත් වෙන්න මොකද අරයට බැරි නේද අරයට මොකද බැරි හ්ම් මෙයාට මම කොච්චර කියලා තියනවද කොච්චර කියලා තියනවද කියලා හරියට අන්න ඒ වගේ උත්සක ඒ වගේ දැඩි හැඟීමක දේශසහගත හැඟීමක වෙලාවක මොකද යාට බැරි මොකද යාට බැරි කියලා දේශසහගත හැඟීමක අපි ඉන්නවා ගැටීම් ඇති කරගන්නවා ඉන්නත් හරියට මේ කාරණාව තේරුම් ගත්තොත් දැන් මේක තේරුම් ගන්න එන ගමනේදී ඒකාග්‍ර හිතක් ඇති කරගන්න මෛත්‍රිය ආදී ඕනුණා තමයි. නමුත් මේ කාරණාව හරියට තේරුම් ගත්තොත් මෛත්‍රිය ගන්න කියනනේ. නමුත් තරහක් ඇති වෙන ස්වභාවය පවා නැතිලා යනවා. තරහක් ඇති වෙන ස්වභාවය පවා නැතිලා යනවා. ඒකින්ද අපි පොඩ්ඩක් ඉස්සෙල්ලාම මේක තේරුම් ගැනීම සඳහා මේ සංකල්පය හඳුනා ගමු. මේ අපි සාමාන්‍යයෙන් මගේ මගේ කියන්නේ සහ මගේ වෙන්නේ නැහැ කියලා කියන්නේ කොයි ඒවලද? සමහර දේවල් වලට අපි මගේ කියනවා, සමහර අපි මගේ නොවන කියනවා. ඔය වගේ දේවල් වලට මගේ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් උන්න මගේ දරුවා කියනවා මගේ නෝන දරුවා කියනවා. ඊට පස්සේ මගේ නෝන දරුවන්ටත් වෙලාවකට අපි කියනවා මෙයා මගේ දරුවෙක් වගේ කියලා. ඒක සමහර අය අපිත් එක්ක ආශ්‍රය කරනකොට අපි කියනවා මගේ දරුවෙක් වගේ බලන්නකෝ කියලා. ඇයි එහෙම කියවෙන්නේ? ඒ මොන වගේ වුණාමද එහෙම කියවෙන්නේ? මේ සමහර අය අපේ ගෙදර ඇවිල්ලා අපේ දරුවන්ගේ යාළුවෙක් කියනකොට ගෙදර අය වගේ ඉන්නවා. නේද? මං කියන ඔකෝම හොඳට අහනවා. මං කියන දේ කරනවා. මට කීකර වෙලා ඉන්නවා. ඒ කියන්නේ. අන්න එහෙම මම මට කිය මම කියන විදිහට කටයුතු කරනවා නම් යමෙක් ආන්ගේ තනත්තා ගැන මගේ කියන අදහසක් ඇති වෙනවද නැද්ද? මගේ කියන අදහස ඇති වෙන්න හේතු වෙන මූලිකම දේ තමයි මට ඕන හැටියට පුළුවන් කියන එක. දැන් මේ ශරීරයට මම කියනවා මගේ ශරීරය කියලා. ඔය ශරීරයට කියන්නේ නැහැ. ඇයි ඒ? ඒ වන්දක මට ඕන වෙලාවට අතුස්සන්න පුළුවන්. මට ඕන වෙලාවට කතා කරන්න පුළුවන්. මට ඕන නම් නැගිටලා යන්න පුළුවන්. මට ඕන නම් බණ කියන්න පුළුවන්. ආයෙත් මේකට කියනවා මගේ ශරීරය කියලා. ඕක මට එහෙම කරන්න බෑ. නේද? මට කියන්න පුළුවන් අතුස්සන්න කියලා. නමුත් උස්සන්න නැති වෙන්න දින ඊට වැඩි. එහෙනම් මගේ කියන්නේ නැහැ. නමුත් මගේ දරුවා කියලා මම කියන්නේ ඇයි මගේ දරුවාට මට පිට දරුවෙකුට වැඩිය මං කියන විදිහට නවත්ත ගන්න මං කියන විදිහට නවත්වා ගන්න පාස්වා ගන්න පුළුවන් බව කියනවා ඒ මගේ දරුවාය කියලා. එහෙම නේද? එහෙනම් මගේ කියන හැඟීම අපිට ප්‍රබල වෙලා තියෙන්නේ මං කියන විදිහට මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියන අදහසෙන්. කුලී නිවසකට අපිට මගේ නිවස කියලා එහෙම කියනවද? කවදාකවත් නෑ. ඉතින් ඒක මට උඩට තියාගත්ත හැකියි. බඩු ටික තියන්න පුළුවන්. දොරවල් වහන්න පුළුවන්. දොරවල් අරින්න පුළුවන්. උත්සවයක් ගන්න පුළුවන්. වහලා දාලා දවස් ගානක් තියන්න පුළුවන්. ඔක්කොම පුළුවන්. ඒත් මගේ කියලා කියෙන්නේ නෑ. ඇයි ඒ? පරම අයිතිය මට නෑ. පරමයිතිය නෑ. මගේ නම් ඕනෑ දෙයක් මට ඕන හැටියට කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නේද? කුලීනියස මට මොනවද කරන්න බැරි? විකුණන්න බෑ. කඩන්න බෑ. හදන්න බෑ. පාට ගන්න බෑ. අර බඩු ටික තියාගන්න වගේ පොඩි දෙයක් කරන්න පුළුවන් ජනෙල් අරින්න පුළුවන් වහන්න පුළුවන් සුද්ධ කරන්න පුළුවන් අතු ගන්න පුළුවන් ඒව පුළුවන් වුණාට ආටවත් පවරන්න බෑ යන්න කිව්වොත් ආම් ප්‍රශ්නේ යන්න කිව්වොත් යන්න වෙනවා ඒක තමයි ලොකුම ප්‍රශ්නේ නේද? අන්න ඒකින්ද කුලීනියවසට ගැන අපිට හැඟීමක් උපදින්නේ නැහැ. චේතනාවක් උපදින්නේ නැහැ මගේ නිවස කියලා. හරිද? හරි. හොඳයි. කුලීනියවසේ ඉන්න කෙනෙකුට අපි කියනවා ඔයාගේ කුස්සිය පොඩි වැඩි නේ කියලා. එයා මොනවද කියද අපිට? මොනව කරන්නේ? ඔයා ගාලා තියෙන පාට හොඳ නෑ නේ කියනවා. එතකොට මොනවද කියද? මොනවා කරන්නද කියලා. නේද? ඒක මගේ වැඩක් නෙවෙයි කියන. හොඳයි. එහෙනම් කරන්න දෙයක් නැත්නම් ඒක මගේ වෙන්නේ නැහැ. මොනවා කරන්නද කියලා කියනවා. මේ ශරීරය නැත්නම් මේ මූණ හොඳද? හම්බෙලා තියෙන මූණ හොඳද? හොඳ මදිද? මේක හොඳ මදි මේක මහා කැත විදිහට හම්බෙලා තියෙන්නේ නේද? මං අහනවා හොඳමදි මූණ තියාගෙන ඉන්නේ ඇයි? හොඳමදි මූණ තියාගෙන ඉන්නේ ඇයි ඉතින්? වෙනස් කරගන්නකෝ. කරන්න දෙයක් නෑ. උස වැඩි කියලා කිව්වොත් කෙනෙක් කෙනෙකු දැකගෙන උස වැඩි නේ. කරන්න දෙයක් නෑ. කොට වැඩි නේ. කරන්න දෙයක් නෑ. සුදු වැඩි නේ. මහත වැඩි නේ. කරන්න දෙයක් නෑ. මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පින්වත්නි ස්වභාවය මේ ශරීරයේ ස්වභාවය ගත්තොත් මට ඕන හැටියට හැදෙනවා. මේ ශරීර ස්වභාවය ගත්තොත් මට ඕන හැටියට හැදලා තියෙන්නේ නෑ. නේද? එතකොට මට ඕන හැටියට නෙවෙයි නම් හැදලා තියෙන්නේ. මට ඒක කඩන්නත් බැයි නං. හදන්නත් බැයි නං. පාට ගන්නත් බැයි නං. වෙන කෙනෙකුට පවරන්නත් බැයි නං. හරි? යන්න කියන වෙලාවක කුලී නිවසෙන් නම් අඩුම ගානේ මාස 3ක්වත් කල් දෙනවා. යන්න කියලා මේක කොහොමද? කොයිසනේ යන්න කියලාද දන්නේ එහෙනම් මේ ශරීරය ගැන මගේ කියලා කියන්න පුළුවන්කම තියනවද? ඒ කුලී නිවස කුලී නිවසේ බඩු ටික තියන්න පුළුවන් පිරිසිදු කරන්න පුළුවන් ඉතින් මේකෙත් පිරිසිදු කරන්න පුළුවන් එහාට මෙහාට අතපය හොල්ලන්න පුළුවන් ඒවා කරන්න පුළුවන් ඒ වුණාට අර කුලී නිවස වගේම කාටවත් පවරන්නත් බෑ, පාට ගන්නත් බෑ, කඩන්නත් බෑ, විඳින්නත් බෑ, මොකක්වත් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් මේ ශරීරයට මගේ කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. වශයෙන් බලනකොට මේ ශරීරය මගේ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හරිද? ඒක එහෙම නේද? මේ ක්‍රියාකාරීත්වය කොහොමද දන්නේ? ක්‍රියාත්මක භාවය කොහොමද දන්නේ? මොහොතක් හිතනද දැන් උදෑසන ආහාරය අරගෙන ඉන්නේ ධර්ම ශ්‍රවණය කරන අය. ආහාරයේ කොච්චරක් දැන් දිරවල තියෙනවද දන්නේ පණිවිඩයක් දුන්නද ආමාශයට? අද මේකෙන් මෙච්චරක් ගන්න මෙච්චරක් මේ ගන්න තමයි ගන්න ඕනේ කියලා එහෙම පණිවිඩයක් දුන්නද? නෑ. එහෙම අපි දෙනවද? නෑ. කවුද දන්නේ වැඩේ කරන්නේ? මහා බ්‍රහ්මයාද? මං අන වෙනවා නේද? නෑ මම අන දෙන්නේ නෑ මම මේ පිළිබඳව දන්නේ නෑ මේ හුස්ම ගන්න මන්ද? හුස්ම මගේ වැඩක්ද? හුස්ම මගේ වැඩක් නම් මැරිලා ගොඩක් කල්ලයි. අමතක වෙලා අනිවාර්යයෙන්ම මේ නම් හුස්ම ගන්න එක මගේ වැඩක් නෙවෙයි. ආහාර ජීර්ණය මගේ වැඩක් නෙවෙයි. රුධිර සංසරණය මගේ වැඩක් නෙවෙයි. ස්නායු පද්ධතිය මගේ වැඩක් නෙවෙයි. ඒවා එකක්වත් මම දන්නේවත් නැහැ. නේද? මෙතන ක්‍රියාත්මක වෙන මේ වැඩ පිළිවෙල ගැන මම දන්නේ නැහැ. ඒක මගේ වැඩ නෙවෙයි. ඊළඟට අ මගේ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ක්‍රියාකාරීත්ව වශයෙන්ුත් බෑ. තව වැඩ වර්ගයක් තියෙනවා. ඔන්න දරුවෙක් ඉන්නවා අපිට. මගේ දරුවා කියලා එන හදා හොඳට හොඳට හැදිච්ච දරුවෙක් ඉන්නවා. හදිස්සියෙන් මොන ලොකු උස්මහත් වෙනකොට පුළුවන් තරම් හිතුවක්කාර වෙනවා. කියන දෙයක් අහන්නෙම නැහැ. මොනවා හරි කරන්න එපා කිව්වොත් ඒකමයි කරන්නේ. ඒකේ සීමා පැනලා ගියොත් දිගටම හිතුවක්කාර නම් අන්තිමට දෙමාපිය මොකද කියන්නේ? නේද? මේ නම් දැන් අපේ සමහරවම කියනවා තුන් මාස දානේ දීලා අයින් කරා. මගේ එකෙක් නෙවෙයි. මගේ එකෙක් නෙවෙයි විදිහට මන්තර කරනවා. ආ මගේ නෙවෙයි කියලා හිතනවා. නේද? ඔව්. ආ හිතුවක්කාර නම් මගේ වෙන්න විදියක් නැහැ. ඔන්න ඒ වගේ මේ ඇහැ බලන්න පොඩ්ඩක්. ඇහි ක්‍රියාකාරීත්වය ගත්තොත් මගේ එකම අදහස ප්‍රිය රූප බැලීමද නැද්ද? මං ඇහැ පාවිච්චි කරලා ප්‍රිය ඒවා බලන්නයි මගේ අදහස. හැබැයි මේ ඇහැ මට අපේ රූපත් පෙන්වන්න දැන් මෙහෙම කරලා බලන්න දැන් අපි උදේ පාන්දරක මම කොහරි ගමනක් යන වෙලාව මොන හරි ලස්සන තැනක තියෙන ලස්සන දෙයක් දිහා බලනවා. බලනකොට එතන අප්‍රසන්න ජරා ගොඩක් තියෙනවා. ඒකත් පේනවද නැද්ද? එහෙනම් මගේ ඇහැට මට මගේ කිසිම අවසරයක් නැතුව මං අකමැති දේවල් පෙන්වනවද නැද්ද? එහෙනම් ඇහැ මගේ නම් මට කියන්න පුළුවන් ඔය හොඳ ඒවා පෙන්වලා ඉන්නවා නරක ඒවා පෙන්වන්නේ නැහැ මට. එහෙම කියන්න අපිට පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒක තමයි. ඒකින්ද තමයි අපි කල්පනා කරන්න ඕනේ මේ ඇහැ එහෙනම් මගේ වැඩක් නොවන වගේ. ඊළඟට කනට කණෙන් අපි කැමති ශබ්ද අහන්න තමයි කන තියෙන්නේ. මගෙන් කිසිම අවසරයක් මගෙන් කිසිම පූර්ව දැනුම් දීමක් නැතුව ඕන එකයි එපා එකයි ඔක්කොම මේ කනට ඇහෙනවද නැද්ද? මට නවත්ත ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් කනේ ක්‍රියාකාරීත්වය කියන්නේ මගේ වැඩක්ද? මගේ වැඩ නම් මම නේද පෙරලා අරගෙන හොඳ ඒවා විතරක් අහන්න කියලා කන්ට කියන්න ඕන. ඔය මට හොඳ නැති ඒවා අස්වන්න එපා කියලා. නේද? එහෙනම් මගෙන් කිසි අවසරයක් නැතුව කනේ ක්‍රියාකාරීත්වය තියෙනවා. නාසයත් එහෙමද නැද්ද? දිවත් එහෙමද නැද්ද? ශරීරයත් එහෙමද නැද්ද? මනසත් එහෙමද නැද්ද? නේද? ආදරය ආදී ධර්මයන්, තරහ ආදී ධර්මයන්, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ ඒවා සැරෙන් සැරේ සැරෙන් සැරේ මං අකමැති ඒවා ඇති වෙනවා. තරහ ඇති වෙනවා. නේද? එහෙනම් මේවා මගේ වැඩද? එහෙනම් මේ කය කියන එක පින්වත්නි පැහැදිලිවම මට ඕන හැටියට ක්‍රියා කරන එකක් නෙවෙයි. නේද? මොකද දඟලන්නේ? මොකද කසන්නේ කියලා මම ඇහුවා. දැන් මාත් මේ දඟලුවා දැන් කියපු වතාවක් නේද? එතකොට ඔය ඇත්තොයි මොකද දඟලන්නේ? මොකද කතන්නේ කියලා ආයි. මොකද මේ අපිට වෙලා තියෙන්නේ? අපේ නෝන ශරීරයක් එක්ක අපි සටන් කරනවා. අපේ නෝන ශරීරයක් එයා ඉන්න දෙන්නේ නැහැ ඒක විදිහකට. මේ ඉන්නකොට කකුල රිද්දවනවා ඕන් දැන් අනිත් පැත්තට තියන්න ඕනේ ආයෙ රිද්දවනවා ආයෙ අනිත් පැත්තට තියන්න ඕනේ නේද? මෙයා නලෝ නලෝ ඉන්නව හැරෙන්න වෙන වැඩක් අපිට වෙන වැඩක් කරන්න නැහැ. කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නාන්න නාවන්න ඕනේ, බුදි කරවන්න ඕනේ. නේද නැගිටවන්න ඕනේ තෙල් සාප්පු කරන්න ඕනේ තවන්න ඕනේ ඇඳුම් අඳවන්න ඕනේ අපි අපේ මේ හම්බෙලා තියෙන ශරීරයක් හින්දා ඔන්න ඔය වගේ මේ ශරීරය මට ඕන හැටියට තියෙන්නේ නෑ එහෙනම් මේ ශරීරයට කොහොමත්ම මගේ කියලා කියන්න බෑ මගේ කියලා කියන්න පුළුවන්කම ඇත්තේ නෑ මේක මට ඕන හැටියට වැඩ කරන එකක් නෙවෙයි ඒතර කාට ඕන හැටියට දන්නේ වැඩ කරන්නේ. කාට ඕන හැටියට ඒතකොට මේ ශරීරය වැඩ කරන්නේ. මට ඕන හැටියට වැඩ කරන්නේ නැහැ. අපේ තාත්තට ඕන හැටියට. නැහැ. අම්මට ඕන හැටියට. අම්මනේ මම හැදුවේ. එහෙමද? නැහැ. බුදුරජාණන් වහන්සේට ඕන හැටියට. ඒත් නැහැ. හේතුන් අනුව සකස් වෙන ශරීරයක්. හේතු සකස් වෙන විදිහට සකස් වෙන ශරීරයක් මිසක් යම් කිසි නීතියක් හේතුන් කියන්නේ මේ මේ ටික වුණොත් මේ ටික වෙනවා මේ ටික වුණොත් මේ ටික වෙනවා හරියට බලවේගයක් වගේ එක මගේ පාලනයට ගන්න බැරි ශරීරය පිළිබඳ තීරණය ගන්න මට පුළුවන් නෑ ස්වභාව ධර්මයේ හේතුන් අනුව තමයි ඒක එහි යම් සිද්ධ වීම යම් යම් යම් වැඩපිළිවෙළවල් තියෙනවා නම් ඒවා සිද්ධ වෙන්නේ ඒ හේතුන් අනුව සිද්ධ වෙන එකක් මිසක් මට ඕන විදිහට තියෙන එකක් නෙවෙයි එතකොට මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මගේ වසඟයට තල්ලුවට මෙහෙම වෙන්න ඕනේ මෙහෙම නොවෙන්න ඕනේ කියලා ගන්න පුළුවන්කමක් තියනවද මේ ශරීරය? එහෙනම් ඒක අතීතයේ සිට වර්තමානය වර්තමානයේ සිට අනාගතය දක්වාත් මට ඕන හැටියට අරයන් පුළුවන් එකක්ද? මගේ ශරීරය මට ඕන හැටියට අරයන් පුළුවන් එකක්ද? අන්න ඒක බෑ. එහෙම එකක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් මම උත්සාහ කරනවද නැද්ද? ආන්ගේ උත්සාහ කරන එක හිත ඇතුළෙන්ම නවතින ගානට ආපුහාම එන්නේ කවදා හරි ඒක බෑ කියලා තේරුණාමයි. හරිද? එහෙම පුළුවන් කියලා හිතෙන තාක්කල් මේ ශරීරය මට මගේ ආත්මය කියලා දැනෙනවා. හරිද? මගේ ආත්මය කියලා දැනෙනවා. ඒ කියන්නේ මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් මගේ ආත්මය කියලා දැනනවා. එහෙම බෑ කියලා අපිට කොයි වෙලාවක හරි දැනෙනවාද? ආන් එදාට ඒ ඒ කවදද මෙන්න මේ අනාත්ම අනාත්ම ලක්ෂණය තේරුම් ගත්ත දවසටයි. අනාත්ම ලක්ෂණය තේරුම් ගත්ත දවසට පින්වත්නි ඔන්න අපිට තේරෙනවා මේක මට ඕන හැටියට පවත්ව ගන්නවත් මේක නවත්ත ගන්නවත්වත් පුළුවන්කම නැති බව අපිට තේරෙනවා. ආන් ඒක තේරුම් ගැනීමයි ඔන්න ඔය ඔය අදහස අපේ හිත තුළට ගැනීම තමයි අනාත්ම ලක්ෂණය තේරුම් ගන්නවා කියලා කියන්නේ. නමුත් දැන් අපිට අදහසක් තියෙනවා මේ ශරීරය මට නටවන්න පුළුවන්, දුවවන්න පුළුවන්, නැගිටවන්න පුළුවන්, ඇවිද්දවන්න පුළුවන් කියලා. නේද? දැන් ඒක ඒක ඒක කරන්න පුළුවන් වගේ තේරෙනව නේද? ඒක ගැන අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. මම මේකට උදාහරණයක් කියන්නේ මෙහෙම එකක්. උදේ 4ට එලාම් එක තියලා නැගිටින්න උදේ ගන්නවා. දැන් එලාම් එක වදිනවා. එලාම් තිබ්බේ නැගිටින්න බලාගෙන දැන් නැගිටින්න පුළුවන්ද? එලාම් එක වදිනකොටම හුඟක් අය නැගිටින්න පුළුවන්ද? බෑ. නැගිටින්න උවමනාව තියනවද නැද්ද? නැගිටින්න උවමනාව තියාගෙන නැගිටින්න බෑ. මේ කිලෝ 80 උස්ස ගන්න බෑ. නේද? ඒක වැටිච්ච අපේ වැටලා තියෙනවා. හැබැයි මේ වගේ වෙලාවක ඔන්න මට දැනෙනවා පෙරලි පෙරලි ඉන්නකොට ඇඳේ සර්පෙක් ඉන්නවා වගේ. දැන් බුදියගෙන ඉන්න පුළුවන්ද? ඉස්සෙල්ලා නැගිටින්න බෑ දැන් බුදියගෙන ඉන්න බෑ. ඇයි ඒ? එහෙනම් මුල් වෙලා තියෙන්නේ මේ ශරීරයේද හිතද? නේද? අර නැගිටින්න උවමනාව තියගෙන තියාගෙන හිටිය වෙලාවේ නැගිට ගන්න බැරි වුණේ මගේ හිතේ ඒ කාල හැඟීම හට ගන්නවා ගන්න මට පුළුවන්කමක් නැති හින්දා. නැත්තම් මට මේ හිතට පණවිඩය දීලා නැගිටවන්න තිබ්බා. මොකද ඊයේ රෑ මට එහෙම අදහසක් තිබ්බා. එලාම් එක තියලා නිදාගත්තාම මට ඇහැරුණේ නැහැ. ඇහැරුණා නැගිට ගන්න බෑ. ඇයි මේ හිතේ මට නැගිටින්න අවශ්‍ය කරන බලය උපදවා ගන්න මට පුළුවන්කමක් නැහැ. සර්පයා ඉන්නවා කියලා දැනෙච්ච හින්දා නැගිටින්න අවශ්‍ය කරන හැඟීමක් ඉපදුනා. නැගිටින්න අවශ්‍ය කරන හැඟීමක් පිළිගන්නවද? ආන්ගේ හැඟීම නේද මාව නැගිට්ටුවේ. ඒ හැඟීම මට ඇයි ඉස්සෙල්ලා උපදවා ගන්න බැරි වුනේ? ඉතින් දැන් කරන් තියෙන්නේ එලාම් තියාගන්න එක නෙවෙයි. නේද? සර්පයා ඉන්නකොට ඇතිවෙන බය වගේ හැඟීමක් නැගිටින්න ඕන නම් හදාගන්න ඕනේ. ඒක හදාගත්තා නැගිට හැකි නිකම්ම ඕන වෙලාවක. නේද? ඉතින් ඒක හදාගන්නකෝ. එලාම් එකත් එක්ක එක තියෙන්න ඕනේ හැඟීම තියෙන්න ඕනේ. ඒක හදාගන්න බෑ හැදෙන්න ඕනේ හැදෙන්න නම් කවුද ඕනේ? සර්පෙක් ඕනේ. මේ හැදෙන්න නම් සර්පෙක් ඕනේ. සර්පෙක් කියන්නේ නිකන් රබර් සර්පෙක් වගේ ගෙනල්ලා තියාගෙන ඉන්නකො මම එහෙම පුළුවන්ද? නෑ ඒකට පැහැදිලිවම අහම්බෙන් එන සර්පෙක් ඕනේ. එහෙනම් මට ඒක හදාගන්න. එහෙනම් හිතේ සිතුවිලි ඇති වෙන එක වැඩක්ද? හිතක සිතුවිලි ඇති වෙන එක මගේ වැඩක්ද කියලා බලන්න හොඳට කල්පනා කරන්න. මොන මං සාන්ත හිත යනවා ඉන්නකෝ මං ආයෙත් තරහ ගන්නෙ නෑ කියලා හිතාගෙන යනවා. යනකොට පින්නත් මේ කවුරු හරි තරහකාරයෙක් දකින්න මේ වගේ පැත්තකින්. තරහකාරයෙක් දකින්නකොට මම මේ පැත්ත බලාගෙන ගිය මිනිහා ඉමේ මෙහෙම කරලා බලනවා. බලනකොටම තරහකාරයෙක් දකින්නකොට මොකද වෙන්නේ? කදීම් තරහක් එනවා. මන්ද කරගත්තා. මන්ද කරගත්තේ නෑ ඒක ආවා. ඒ වගේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, තරහ, ආදරය, කෑදරකම, මසුරුකම වගේ අපේ හිතේ ඇතිවන සිතුවිලි මමද ගෙන්න ගන්නේ නැත්නම් ඒවා එනවාද? මං ගෙන්න ගන්නවාද ඒවා එනවාද ඒවා එනවා ඒවා මගේ වැඩක්ද නෑ ඒවා මගේ නෙවෙයි ඒවා මගේ වැඩක් නෙවෙයි එතකොට දැන් මට මේ දැන් මම මේ බන කියනවා හරිද ඒක මගේ වැඩක්ද ඒක මට ඕන වෙලාවක කරන්න පුළුවන් වැඩක්ද ඔව් මොකුත් අතීත හේතු මොකුත් ඕන වෙන්නේ නැද්ද? අතීතේ තේරුම් ගත් ඒවා තියෙන්න ඕනේ බණ කියන්න නම් නේද දැනගත් ඒවා තියෙන්න ඕනේ අහගත් ඒවා තියෙන්න ඕනේ මතක තියෙන්න ඕනේ නේද? ඔක්කොමත් එක්ක කරුණාවක් මෛත්‍රියකුත් තියෙන්න ඕනේ නේද? එහෙම නැත්නම් මට මේ බන්ටි කියන්න නැතුව නිකන් ඉන්න පුළුවන් නේ කියලා අදහස් ඇති කරගන්න පුළුවන්. එහෙනම් අන්න ඒ වගේ බොහෝ දේවල් එකතු වෙලා බණ කියන්න ඕනේ කියන හැඟීමක් ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් බණ කීමෙන් තියෙන ආනිසංස ඒ වගේ ඒවා අහගෙන දැනගෙන දැන් මගේ හිතෙන් නැగిලා ආවේ නැත්තම් ඊළඟට බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ නැත්තම් මට පුළුවන් මේක කරන්න බෑ මේ පිට හැම වචනයක්ම අතීතයේ හේතු වෙච්ච ඒවාද නැද්ද අතීතයේ හේතු වෙච්ච ඒවා තමයි මේ පිට වෙන හැම වචනයක්ම නේද ඒතර අතීතයේ යම් හේතුවක් සිද්ධ වෙලා මේ වචන එළියට එනවා මිසක්කා එහෙමනම් මෙතනින් අපි දෙන්නෙක් මාරු වෙමු එහෙනම් නේද එහෙනම් ওই පැත්තෙන් බණ කියන්න කියලා ඕන වෙලාවක කෙනෙකුට දැන් මට කවුරු හරි කියනවා ද්‍රවිඩ භාෂාවෙන් කියන්න කියලා. ඉතින් බෑ. පුරුදු කරලා තිබ්බේ නැත්තම් බෑ. භාෂාවෙන් කියන්න තියෙනවා. පුරුදු කරලා තිබ්බේ නැත්තම් බෑ. එහෙම නේද? එහෙනම් මේ හිතේ උපදින හැඟීම් අතීත හේතුන් නිසා වෙන උපදිනවා විනා මට ඕන ඕන වෙලාවට උපද්දවා ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. හරි. එහෙනම් මේ හිතේ හැඟීමක් උපදින එක මගේ වැඩක්ද? තරහ ආප එක මගේ වැඩක්ද? ඊර්ෂ්‍යාව ආප එක මගේ වැඩක්ද? ක්‍රෝධය ආප එක මගේ වැඩක්ද? නෑ. ඒක හේත්තා හටගත් දෙයක් මිසක් ආ මං කරපු වැඩක් නෙවෙයි. ශරීරයත් මගේ වැඩක් නෙවෙයි. සිතුවිලි සිතත් මගේ වැඩක් නෙවෙයි. ඒවා සිද්ධ වෙන දේවල් මිසක් සිද්ධ කරන දේවල් නෙවෙයි. ඇත්තටම එහෙම දන්නේ. ඇත්තටම ඔන්න ඔය අනාත්ම ලක්ෂණය මට ඕන ඕන වෙලාවට ගෙන්න ගන්නත් බෑ මට ඕන ඕන වෙලාවට නවත්ත ගන්නත් බෑ මට ඕන තරම් කාලයක් පවතින්නෙත් නැහැ මට ඕන තරම් කාලයක් නවතින්නෙත් නැහැ අකත් හරියන්නේ නැහැ ඔක්කොම අතීත හේතු නිසාවෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් මෙතන තියෙනවා හැම දෙයක්ම එහෙමයි මගේ කියලා ගත්ත මේ හැම දෙයක්ම අතීත සිතුවිලි හේතු වෙලා ප්‍රත්‍ය වෙලා සකස් වෙන දෙයක් මිසක් මට අයිති දෙයක් නෙවෙයි එහෙම නේද හරි ඔන්න ඕක හැඟීමක් විදිහට හඳුනා ගැනීමක් විදිහට චේතනාවක් විදිහට අපේ හිතේ නැగిලා එන්න ඕනේ හැම නිමේෂයකම. දැන් අන්න එහෙම නැත්නම් අපේ ජීවිතේ කොච්චර පහස් වෙනවද? ජීවිතේ ජීවත් කරවද්දී කොයිතරම් ලේසිද කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. ඇත්ත කතාව ඒකනේ. කෙනෙකුට තරහ එනවා කියලා කියන්නේ ඒක එයා කරගන්න වැඩක් නෙවෙයි. තරහෙන් බයිනවා කියන්නේත් එයා කරගන්න වැඩක් නෙවෙයි. ඒක එයාට සිද්ධ වෙන දෙයක්. දැන් මම මේ ඔක්කොම ඉන්න තැන මොකක් හරි ඕන නැති කතාවක් කියනවා. නැත්තම් මම මේ බණ කී කී ඉන්න තැනට කවුරු හරි ඇවිල්ලා පින්නත් නේ බණ කී කී ඉන්න තැනට කවුරු හරි ඇවිල්ලා හොඳට බැනලා යනවා. මට බයිනවා. මට බයි ඔය ඔය තැන් තැන් වල තැන් තැන් වල ඉන්න ඇත්තන්ට එකම හැඟීමද පහළ වෙන්නේ. සමහර කට්ටියට හරියට තරහයයි. සමහර කට්ටිය ගහන්න පණි. නේද? සමහර කට්ටිය කියයි ඕවා ගණන් ගන්න දෙයක් නැහැ කියලා. සමහරකට උපේක්ෂාවෙමදී සමහරක් කට්ටිය කියයි හොඳ වැඩේ කියලා. එහෙම කියන කට්ටියත් ඉන්න පුළුවන් වෙයිද? ඉතින් මොකද ඒ වෙනස්? ඒ ඒ කෙනාගේ අවබෝධය, ඒ කෙනාගේ තේරුම අනුව අතීත දේවල් හේතු වෙලා තමයි එක එක සිතුවිලි එන්නේ. ඒ අතීත දේවල් හේතු වෙලා වෙනවා මිසක්ව මං ගෙන්න ගන්නවා නෙවෙයි. මට ඕන ඕන වෙලාවට ගෙන්න ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙනම් මේ මොහොතක මට මගේ අත උස්ස ගන්න අවශ්‍ය කරන සිතුවිල්ල අතීත හේතු අනුව සකස් වෙන්න ඕනද නැද්ද? මම ඇවිදිනවා නම් ඇවිදින්න අවශ්‍ය කරන සිතුවිල්ල අතීත හේතු අනුව සකස් වෙන්න ඕනද නැද්ද? මං කතා කරනවා නම් මං hina වෙනවා නම් මං කරන හැම ක්‍රියාවකටම මුල් වෙන්නේ මොකද්ද? හිත. එහෙනම් ඒ හිත මට ඕන හැටියට හැදෙන එකක් නෙවෙයි. මට ඕන හැටියට නම් හැදෙන්නේ. ඒ යනකොට කල්පනා කරන්න පුළුවන් දැන් ඇති හොඳටම දැන් නිවන් දකිනවා කියලා හිතට කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් නිවන් දකින්නවා කියලා හිතට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මට ඕන විදිහට නම් සකස් වෙන්නේ. නේද? එහෙනම් මේක මට ඕන හැටියට සකස් වෙන එකක් නෙවෙයි. හිතත් මට ඕන හැටියට නෙවෙයි. කයත් මට ඕන හැටියට නෙවෙයි. එහෙනම් මොකද්ද මට ඕන හැටිය? ගහගෙන යන ජලාශයක් වගේ මේ සිතයි කයයි. ඒ දෙක නිකන් මේ ගලාගෙන යනවා. ඒක තව හොඳට තේරුම් ගන්න පුළුවන් මේ තියෙන අනාත්මය මම මෙහෙම කිව්වොත් ඒක හරි හොඳට ප්‍රකටවම හොයාගන්න පුළුවන්. මේ අපේ ජීවිතේට බලහත්කාරකම් කරන දෙන්නෙක් ඉන්නවා. හරි? බලහත්කාරකම් කරන දෙන්නෙක් ඉන්න හැම වෙලෙම එයා ඒ දෙන්නා කියන විදිහට තමයි මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. කවුද දෙන්නා? කියන්නේ මොකක්ද කියන ඒවා ඔක්කොම කරන්න වෙලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැහැ කවුද දෙන්න. සිතයි කයයි දෙක බලන්ද කය බලහත්කාරකම් කරන්න නැද්ද කියලා ඉන්නකොට තියා ගන්න දකුණු කකුල ඩිම වම් කකුල. ඉතින් ඕම හරි හරි මං තියා ගන්නම් කියලා තියාගන්න. ආයෙ දෙප්පකින් ටිකක් වෙලා හැම තියාගෙනට කියනවා. ආයෙ තියා ගන්නවා දකුණු වම් කකුල දකුණු කකුල ඩිම හරි හරි හරි කියලා තියාගන්න. නේද? කසනවා කිව්වොත් කසන්න ඕනේ. නලියන්න කිව්වොත් නලියන්න ඕනේ. දඟලන්න කිව්වොත් දඟලන්න ඕනේ. වතුර ඕන කිව්වොත් දෙන්න ඕනේ. කෑම ඕන කිව්වොත් කෑම දෙන්න ඕනේ. නිදි කරවන්න කිව්වොත් නිදි කරවන්න ඕනේ. ඉතින් ඔක්කොම. ඒවා නොකර හිටියොත් මොකද කරන්නේ? දැන් දණිහ නමාගෙන ඉන්නවා රිදෙනවා රිදෙනවා රිදෙනවා දැන් කියන්නේ මට දිගාරින්න කියලා. නෑ ඉන්නකො මම මට ඕන හැටියට ඉන්නේ කියලා හිටියොත් දඬුවම් දෙනවා. මොකක්ද දඬුවම? රීද්දෝනවා හොඳටම රීද්දෝනවා හොඳටම එහෙනම් බලහත්කාරකම් කරනවද නැද්ද මේ ශරීරය අපිට? මා මම කියලා ගත්ත මගේ මේ ක්‍රියාකාරීත්වය මට වැඩිය බලවත් මහා බලහත්කාරකම් කරන ක්‍රියාකාරීත්වයක් නේද? හරි. සිත කොහොමද? එයාත් එහෙමයි. උදේම කියනවා යනවා කියලා පුතා බලනවා. කිව්වහම මං හිතනවා යන්නේ නැහැ මම. කවුරු කිව්වත් යන්නේ නැහැ කියලා හිටියොත් මොකද කරන්නේ? හොඳටම රිදවනවා නේද? කැමති දේ බලන්න යන්න කිව්වහම කැමති දේ කිව්වහම ගියේ නැත්තම් මොකද කරන්නේ? හොඳටම රිදවනවද නැද්ද? එහෙනම් නොකර ඉන්න බෑ. නොකර ඉන්න බෑ. නොකර ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා. එහෙනම් මේ ශරීරය සහ මේ හිත දෙකම මට ඕන හැටියට වැඩ කරනවා නෙවෙයි මට ඕන හැටියට වැඩ කරනවා නෙවෙයි ආන් ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. කොහොමද ඉතින් මේක බලාගන්න මේකට අපි මොකද කරන්නේ? තමාගේ කයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. හිතේ ක්‍රියාකාරීත්වය කියන දෙක වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අරන් පිරික්සනවා. පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලනවා. මොකද්ද? ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ ස්වභාවය හිතේ ක්‍රියාකාරීත්වය කියන දෙක අරගෙන පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලමින් මොකද කරන්නේ අපි එහෙම පිරික්සලා බලනකොට අපිට තේරෙනවා මේක මට ඕන හැටි තියෙන එක නෙවෙයි කියලා. පිළිගන්නවද? හරි. හොඳයි. මට මේ හිතවත් මේ කයවත් මට ඕන හැටි ගන්න බැරි බැරි නෑ කියලා මං ස්ථිරව දන්නවා නම් අපේ පුතාට කොහොමද දන්නේ? කල්පනා කරලා බලනවා මගේ දරුවාට කොහොමද දන්නේ? එයාට මේක මට ඕන හැටියට තියාගන්න පුළුවන් දන්නේ එයාටත් එයාටත් එයාට ඕන හැටියට එයාගේ කයවත් එයාගේ සිතවත් තියාගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. එතනත් හරියට නිකම් ඉපදී ඉපදී එන හැඟීම් වගේක් තියෙන්නේ නේද? ඒ ඒකීම එයාට අයිතිත් නෑ. ඒ ක්‍රියාත්මක වෙන කය එයාට අයිතිත් නෑ. එහෙම නේද? එහෙනම් එයාගේ ක්‍රියාකාරීත්වය මම තියාගන්න හදනවද නැද්ද? එයාගේ එයාටවත් බැරි කොට එයාගේ ක්‍රියාකාරීත්වය තියාගන්න මම මොකද කරන්නේ? මට ඕන හැටි තියාගන්න හදනවා. ඒක පුළුවන් වැඩද? අන්න ඒ ලක්ෂණය තමයි ආත්ම කොට ගන්න ලක්ෂණය. මට ඕන හැටියට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන හැටියට වේවා නොවේවා කියලා හිතලා නේද? මෙහෙම කරගන්නවා කියලා ගන්න බෑ. හරිද? දැන් ඕකත් එක්ක ප්‍රායෝගිකව අපේ ජීවිතය ওই ලක්ෂණයත් එක්ක ගෙවන ගෙවන කෙනෙකුට කොච්චර පහසුද මේ ජීවිතය ගෙවන්න කියලා පොඩ්ඩක් බලමු. හරි. මම හැමදාම කියන උදාහරණෙම කියන්නම් මොකද මේක මේ වෙලාවෙත් අපි තේරුම් ගන්න ඕනේ හින්දා. ගෙදර ඉන්න නෝන මහත්තයෙක්ගේ මූණක ගෙඩියක් ඇවිල්ලා. හරි දැන් මහත්තයත් ඉන්නවා. උදේම මහත්තයාට හරියට කේන්ති යනවා මේකේ මේ ගෙඩිය දැකලා. කම්මුසේ මොකද gediyak දාගත්තේ? ඒක තරහ යනවද? නෑ. ඇයි තරහ යන්නේ නැත්තේ? ඒ දාගත්ත gediy එයා කරගත් එකක් නෙවෙයි හින්දා. එයා කරගත් එකක් නෙවෙයි. ඒක එයාට ආපු එකක්. නේද? නෝන මහත්තයාට හොඳටම තරහ ගිහිල්ලා මහත්තයාට බයින්න පටන් ගත්තා. ඒ වෙලාවට මොකද්ද? ඒක එයා කරන එකක්ද එහෙනම්? ඒක එයා කරන එකක්ද? නෑ ඒකත් එයා දාපු එකක්. නේද? තරහ එයා ගත්තද? අපි අදහස තියෙන එයා තරහ අරන් මට බයිනවා කියලා. එහෙනම් බැනෙන මට්ටමට එයාට තරහ කියන එක හැදිලා අතීත හේතු අනුව එහෙනම් මහත්යට මොකද්ද හිතෙන්න ඕනේ? gediyak දාපු ඇති වෙච්ච හැඟීමක් තියෙනවා ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි කියලා. ඒකෙන්ද අපිට තරහ යන්නේ අර වගේ බයින වෙලාවටත් ඒක එයා කරන එයා කරන එකක් නෙවෙයි කියන හැඟීමක් අපිට ආවොත් එයත් එක්ක කරට කර බැනගන්න යයිද නෑ නේද ඒක එහෙම වෙන්නේ නෑ ඇයි ඒ gediyak දැක්ක වෙලාවකට ඇත්තටම ඇති වෙන අදහස තමයි අනේ පව් මේ රිදෙනවා ඇතිනේ නේද කියලා ඒ gediyේ නැති වෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමයි කරන්නේ. හරි. හොඳයි දැන් නෝන මහත්තයාගේ මූණේ gediyak තියනවා දැකලා ඉන්නකො හොඳ වැඩක් කරන්න මෙයා මොකටද gediya දාගත්තේ කියලා මහත්තයා ගිහිල්ලා ඇණයක් රක් කරගෙන ඇවිල්ලා අර තුවාලෙට දාලා ජර ජර ගාලා පුච්චවුව. අපි කියන මේ මනුස්සයා මහා පීස්සෙක් කියලා. ආන් වගේ අනුන්ට තරහා ගිහිල්ලා ඉන්නවා දැකලා දැක්කම දැකලා මට බයිනවා දැන් අනුන්. අපි මොකද කරන්නේ? මෙහෙන් කියන මෙහෙන් කියන ක්‍රියා කොයි වගේද? හරියට අර රත් වෙච්ච යකඩයක් අරන් ගින් තුවාලෙට දාලා පාරනවා වගේ වෙන කෙනෙක්ගේ තරහට පෝෂණය වෙන දේවල්ම අපේ පැත්තෙනුත් කියවෙනවද නැද්ද? ඇයි අර හැංගීම නැති හින්දා කවුරු හරි තරහ ගිහිල්ලා අපිට බන්නකොට අපිට දැනෙන්න ඕන මොකද්ද? ඒක එයා කරන දෙයක් නෙවෙයි කියලා. ඒක එයා කරන දෙයක් නෙවෙයි. ඒක එයාට සිද්ධ වෙන දෙයක් මිසක් කරන දෙයක් නෙවෙයි. සිද්ධ වෙන දෙයක් ඒක. හරියට එතකොට යම්කිසි කෙනෙක් ඔය අනාත්ම ගතිය තෝරගත්තොත් පින්නත් මේ තේරුනොත් අන්න එයාට අන් අය කෙරෙහි පුද්ගල වාදයෙන් තරහ යන එක අඩු වෙනවද නැද්ද? ඇයි ඒක ඒවා යා කරනේවා මේ ලෝකේ කිසිම කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද එයාට අයිති නැහැ. මේක අපි තව තේරුම් ගමු. තව ටිකක් පැහැදිලි කරගමු. මොකද අනාත්ම හැඟීම පැහැදිලි කරන්නේ නැතුව ආයතයෙන් අපිට අනාත්මය වඩන්න ගියාම හරිම හරිම අමාරුයි. අනාත්ම වශයෙන් භාවනාවක් කරන්න බොහෝම අමාරු වෙනවා. ඒ අනාත්ම හැඟීම මොකක්ද කියලා තේරුම් ගන්නෙ නැතුව. ඒකින්ද අද දවසේ අපි මේ සාකච්ඡා කරපු දේවල් කල්පනාවට අරගෙන හෙට දවසේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අනාත්ම හැඟීම මොකද්ද කියන්නේ කියලා හොඳින් අපි දැනගන්න කටයුතු සිදු කරමු. මේ අතන් බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් තමන්ගේ సంతානගත කෙලෙස් දුරු කරගන්න අවශ්‍ය කර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරගත්තේ නිකන් නෙවෙයි. තමන් බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේපහදම් කරලා අපිත් බණ අහලා අන් අයටත් ධර්ම දාණය ලබා දෙනවා අන් අයත් මේ බණ අසා සැනසෙත්වා කියන අදිෂ්ඨානයෙන් තමයි හැම කෙනෙක්ම කටයුතු කරේ මේකින්ද ඒ ඒ සියලු පුණ්‍ය ශක්තියින් හේතු කොටගෙන මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු කරගෙන මේ අත්තන්ට උතුම් අවබෝධය සඳහාම ඒ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අත්තාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.